අද දවස්සේ අපි මේ ධර්මානු ශාසනාවෙන් ඔබට පෙන්නලා දෙන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට මේ ජීවිතය තුළ මෙලව කොයි තරං ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවද. සමහර වෙලාවට අපිට නොපෙනෙන බලවේගවලින් පවා මෛත්‍රිය දියුණු කරන කෙනෙකුට මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට කොච්චර ආශිර්වාදයක් කොයිතරම් රැකවරණයක් තියෙනවද කියලා අද මේ ධර්ම දේශනාව තුළ අපි කතා කරන්නේ. පින්නතුනි ඔබ කවුරුත් දන්නවා මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රී භාවනා වඩන භාවනා කරන කෙනෙකුට මෛත්‍රිය භාවනාවක් හැටියට පතුරවනවා විතරක් නෙමෙයි මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම තමන්ගේ කය මුල් කරගෙන මෛත්‍රී සහගතව කය හැසිරවීම. මෛත්‍රී වචී කර්ම කියන්නේ තමන්ගේ වචනේ කතා කරන හැම වචනයක් තුළම මෛත්‍රී සහගතව කෙනෙක්ගේ හිත ඉදවන්න නැතුව සමහර වචන තියෙන ඔබ දන්නවා පිහියෙන් අනිනවා වගේ. සමහරු කියනවා ඔయిత වැඩිය හොඳයි මාව මැරුවනම් කියලා. ඒ වගේ සමහර වචන මිනිස්සු මෙරි මෙරි උපදිනවා. ඒ නිසා බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කෙනෙක්ගේ සිත් විදවන එවැනි පහත් වචන කතා කරන්නේ නැතුව සුභාසිත, මෛත්‍රී සහගත කරුණාව මෛත්‍රිය එකතු වෙච්ච සුභාසිත වචන කතා කරනවා. අන්‍යයාට තමයි භාවනාවක් හැටියට හදවතින්ම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. <clears throat> පින්තුනේ මේ මෛත්‍රී ආනිසංසවල මේ ජීවිතේ ditta ධම්ම වේදනියව ලැබෙන ආනිසංස රසක් තියෙනවා. ආනිසංස 11න් 10ක් ditta ධම්ම වේදනිය. ඒ වගේ මෛත්‍රී ගැන සඳහන් දේශන ගොඩාක් තියෙනවා. මේ ඇසුරෙන් අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් සලකලා බලන්න. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට මොනතරං ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවද කියලා. දැම් බොහෝ වෙලාවට ඔබ දන්නවා මිනිස්සුන්ට නොයෙක් අමනුස්ස කරදර. සමහලාට මැරිච්ච ඥාති ප්‍රේතයන්ගේ කරදර වෙන්න පුළුවන් එක්ක කවුරු හරි කරපු කොඩිවින හෝනියන් කියයි එක්කොම කවුරු හරි ආසාාවෙන් මැටල එක්ක තරහිම් මැටල පස්සෙන්ගෙන මේ සංසාරික කර්ම විපාකයක් මත අමනුස්සේ පස්සෙන් එනවා කියලා මොකක් හරි. අමනුස්්‍යයන්ගේ කරදර මිනිස්සුන්ට ඇති වෙනවා. ය බුද්ධ දේශනාවල බුදුහාන්දුරු පෙන්න්නනවා. එතකොට යම් කිසි කෙනෙකුට යම් අමනුස්්‍යයගේ කරදරයක් බාධාවක් හිරිහැරයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ එයා මෛත්‍රිය වඩන්. මේ මෛත්‍රී භාවනාවෙන් කොයි තරං එයාට ආරක්ෂාවක් රැකවරණයක් මේ අමනුස්ස විපත් වලින් බේරෙන්න ලැබෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙන සත්‍ති සූත්‍රය කියලා. සත්‍ති කියලා කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඊ타ම තියුණු දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ආයුධය අතට අරගෙන මේකේ මුවහතර කැපෙන පැත්ත අතින් අරගෙන මෙහෙම අඹරන්න හදනවා. නමන්න හදනවා. දිගහරින්න හදනවා. යම් කිසි කෙනෙක් දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අරගෙන ඒකේ මුවහත කපන්න අඹරන්න තලන්න ගියොත් අතින් අල්ලගෙන මහණෙනි ඔහුට මොකක් වෙයිද කියලා අහන. ඔහුගේම අතපය කැපිලා තුවාල ගලලා ලේ සමහරට ලේ ගිහිලා මැරෙන්නත් පුළුවන්. ඔහුමයි අනතුරේ වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෛත්‍රී භාවනා වඩන මෛත්‍රී සිත දියුණු කරන සිල්වස් ශ්‍රාවකයෙකුට අමනුස්සේ කරදරයක් බාධාවක් හිරිහැරයක් කරන්න උත්සාහ කරනවන. ඒ අමනුස්්‍යයට වෙන්නෙත් හරියට දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අඹරන්න නමන්න තලන්න ගිහිල තමන් අමාරු වැටිනෝගේ වැඩක් කිය. අමනුස්්‍යයමයි කෙන විපතට පත්වෙන්නේ. අමනුස්්‍යයමයි දුකටපත් වෙන ඔහුමයි අමාරු වැටෙන. ඒ නිසා මහනෙන මේ අමනුස්්‍යයන්ගෙන් වන කරදර බාධාවලින් බේරෙන්න්න නම් මෛත්‍රියම වඩන්න කියලා. ඔන්න එක දේශනාව මේක තියෙන්නේ <coughs> සත්ති සූට්‍රය. <coughs> ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා තව දේශනාවක්තන කුල සූට්‍රය. කුල කියලා කියන පවුලට බුදුහාන්දුරන්ගේ කාලේ මේ කුල සූට්‍ර පෙන්නනවා ගෙවල් බිඳින මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා හොරු ගෙවල් පැහැරගෙන යන ගම් පහරන හොරු ගැන. මේ හොරු ගැන සඳහන් වෙන මේ දේශනාවේ තියෙනවා හොරු වුණත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඒ ඒ දැන් සමහර හොරු තාක්ෂණයත් එක්ක හොරකම් කරනවා. අද සමහර ලාවට අන්තර්ජාලයෙන් කොච්චර හොරකම් කරනවද මිනිස්සුන්ගේ මුදල් හොරකම් කරන බැංකුවල තියෙන මුදල් අදින ඊළඟට ක්‍රෙඩිට් කාඩ් වල බැංකුවල මුදල් මේ විදිහට අන්තර්ජාල වංචනික දේවල් අද තාක්ෂණයේ දියුණු වෙනකොට ඒ පැත්තෙන් මිනිස්සුන්ගේ වංචනික දේවල් එහෙම වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ ගම්පහරපු හොරු ඒ කාලේ ගම්පහරලා තියෙන ක්‍රමේ දේශනාවේ තියෙනවා. සාමාන්‍යයෙන් හොරකමේ යන්න පෙර හොරු වුණත් ටිකක් මොලේ තියෙන හොරු තමන්ට කරදරයක් වෙයිද තමන්ට අනතුරක් වෙයිද කියලා ඉස්සරලා ගෙවල් ගැන සෝදිසි කරන එක පාට පනින්නේ. මේ හොරු හොයලා බලනවා මේ ගෙදර පිරිමි වැඩිපුර ඉන්න ගයක්ද කාන්තාව විතරක් වැඩිපුර ඉන්න ගයක්ද කියලා හොයනවා. පිරිමි වැඩිපුර ඉන්න ගයක් නම් ඒගේ මගාරිනවා. නිකං අමාරු වැටෙනමකොටද මේගේ අතහරින්. කාන්තාව විතරක් ඉන්න ගයක්න සමහලාට පිරිමින්නවා රාත්‍රී වැඩට යනවා එක්ක ඈත ගැල්වල යනවා මුරට යනවා, පැල් රකින්න යනවා. කාන්තාව විතරයි රාත්‍රී ගෙවල් වල ඉන්නේ. එවැනි ගෙවල් තෝරගන්නවා. බය කරලා හරි බඩු ටික අරගෙන යන්න පුළුවන්. කෑ ගැහුවොත් මරනවා කියලා බය කරනවා. බය කරපු ගමන් අනේ ගෙදර බඩු ටික දෙනවා. එතකොට ඉස්සල්ලාම හොරු කරන්නේ පිරිමි වැඩිපුර ඉන්න ගෙවල්ද කාන්තාව විතරක්ද ඉන්න කියලා ගෙවල් ගැන හොයලා පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් අතහරිනවා. කාන්තාවෝ ඉන්න ගෙවල් වලට බය නැතුව හොරු ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන්නේ මහා රාත්‍රී. මේ හොරුන්ගේ උපක්‍රමයක් තිබිලා තියෙනවා ඉස්සර ගෙවල් බින්දින හොරු කරුවලේ ඇවිල්ලා ජනේලයක් බිඳිනවා. ජනේලයක් ගලවනවා. මොනවා හරි දාලා ආයුධයක් හරි දාලා ජනේලේ ගලවනවා. ওই ජනේලේ ගලවනකොට මේක රහසේ හොරෙන්ම වෙනව නෙමෙයි සද්දයක් ඇහෙනවනේ ජනේලියක් අරිනකොට හරි ගැලවෙනකොට. ජනේලේ ගලවලා කරවලේ ඇවිල්ලා ජනේලේ බිඳලා ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරනවා කියන්නේ. ඔන්න ඉස්සර හොරු හොරකමයි කිය හැටි. ලීයක දවටලා හිමීට ගෙට මුට්ටියක් දානවා. මොකද ඒ මුට්ටියක් ඇතුල් කරන්නේ අර ජනේලෙ බිඳින හද හඬට නිදාගෙන ඉන්න අයට ඇහැරිලා දැන් දන්නව ජනේලෙන් හොරෙක්වත් පණීද කියලා බැරි වෙලාවත් පොල්ලක් හරි තියාගෙන හැංගිලා ඉඳලා ඔළුව දාපු ගමන් ඔළුවට පොල්ලෙන් ගැහුවොත් ඒ බයට ඉස්සල්ලාම ඔළුව දාන්නේ නැතුව ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරලා බලනවා මුට්ටියට පොළු පාර වැදුන් නැත්නම් බය නැතුව ගෙට ඔළුව දාලා බහින්න පුළුවන්. ඔන්න ඔය විදිහට හොරක මේ ගිය හොරු ඉඳලා තියෙනවා. මේක බුදුහාඳුර දේශනා කරන්නේ කුල සූත්‍රයේ උපමාව. මේ උපමාවෙන් පෙන්නල දෙන්නේ මෛත්‍රී භාවනාවන් වඩන කෙනෙක්කුට ලැබෙන ආරක්ෂාව ගැන මේ උපමාව කියල බුදු හාන්දුරු පෙන්න්නනා මහනෙන කාන්තාව ඉන්න ගෙවල්ලොලටයි හොරු පණින්. පිරිමි වැඩිපුර ඉන්නවනම් හොරු ඒ ගෙවල් මගහරින්. අමනුස්යොත් ඔය වගේ. කෙනෙක් හොඳට සිල්වද්ද මෛත්‍රී භාවනා වඩනවද. එයාගේ ජීවිතය හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කියව. අමනුස්්‍යය යාව මගහරිනවා අර හොරු ඒ ගෙවල් මගාරිනවා වගේ අමනුස්්‍යයෝ යාව මගහැරලා යනවා කිය. එහෙමනම් මතක තියාගන්න ඔබ සිල්වත් ජීවිතයක් ගත කරනවන. ඔබ මෛත්‍රිය වඩනවන. ඔබ මෛත්‍රී සාගතව සිල්වත්ව ධර්මානුකුලව ජීවත්වෙනවනම් අමනුස්්‍ය ඔබ මගහැරලා යනවා. ඔබට කරදර කරන්නේ නැහැ. ඔවුන් මග අරිනවා. ඔවුන් දන්නවා අපි නිකන් අමාරු වැටෙන්නේ මොකටද කියලා මග හැරලා යනවා. හැබැයි යම් කිසි කෙනෙක් සීලයක් දියුණු කරන්නේ පංච දුස්චරිතයේ මේ දෙනවා. හැම වෙලාවෙම ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ජීවත් වෙන මෛත්‍රියක් වඩන්නේ. එවැනි කෙනෙක්ගේ ජීවිතය කාන්තාව විතරක් ඉන්න තැනක් වගේ අනාරක්ෂිතයි කියව. මහණේ හොරු කිසිම බයක් නැතුව කාන්තාව ඉන්න ගෙවල් තෝරලා ඒවට ඇතුල් වෙලා ගෙවල් බිඳිනවා වගේ හොරු අර අමනුෂ්‍යයෝ කිසිම බයක් නැතුව සිල්වත්කමක් නැති මෛත්‍රිය දියුණු කරන්න නැති අයගේ ශරීර ඇතුළට අමනුෂ්‍ය ඇතුල් වෙනවා කියන. ඔන්න යමෙක්ගේ ඇඟට අමනුස්සයෙක් ආවේශ වෙනවා නම් අමනුස්සයෙක් ඇඟට රිංගනවා නම් බය නැතුව අමනුෂ්‍යයෝ ඇඟට රිංගන්නේ හරියට මෛත්‍රිය වඩනවා නම් අමනුස්සයෙක් ඇඟ ඇතුලේ ඉන්නේ ඒ අමනුස්සයා ඇඟෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කුල සූට්ටි පෙන්වනවා මහණෙනි අමනුස්සයන්ගෙන් ඇතිවෙන කරදර විපත් වලින් බේරෙන්න නම් මෛත්‍රී සිත වඩන්න කියලා. මෛත්‍රියම දියුණු කරන්න කියලා. එහෙමනම් පින්වතුනි ඔබ අපි දන්නේනේ අපේ ජීවිතවල මොන විදිිය කරදරෙයිද බාධායේද මොන වගේ අමනුස්ස විපත් පස්සෙන් එයිද අංගුත්තර නිකාය තියෙනවා අනාගත බයිසූට්‍ර කියලා. අනාගතයේ ගැන බියක් ඇතිකරගෙන වර්තමාන වීරියෙන් ධර්මය අප්‍රමාදී වඩන්න කියෙන. අනාගත බයිස්ෆූට්ටි උගන්නන්න ඒක බුදුරජාණන් වහන්සේ වදාලා හැම වෙලේම හිතන්න කියනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. කෙලෙස් සහිතව ජීවත්වීම තුළ අකුසල් කරමින් ජීවත්වීම තුළ කොයි මොහොතේ හෝ අමනුස්සයකුට මාව ගොදුරක් වෙන්න පුළුව අමනුස්සේ ගොදුරු කරගන්න පුළුවන් ඊට පෙරමං අප්‍රමාදීව ධර්මය දියුණු කරගෙන මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා අප්‍රමාදීව වීරිය වඩන්න කියලා අන්න අමනුස්සයෙකුට ගොදුරක් නොවී ධර්මය අවබෝධ කරන්න නම් වර්තමානය මේ මේ මොහොතේ අප්‍රමාදීව ධර්මය වඩ අනාගතය ගැන අපිට විශ්වාසයක් නෑ. ඒ නිසා අමනුස්ස විපත් ඒ කාලි බුදුහාදුරයි කාලෙක් තිබිලා තියෙනවා අද වෙනකොට මේක වැඩි. සමහරුට හිතෙන පුළුවන් අද ඕවා නෑ කියලා. අද මේ තාක්ෂණයේ දියුණුයි විද්‍යාව දියුණුයි අද මේවා නෑ කියලා. අද හොයන්න බෑ. අමනුස් සමහරලාවට මිනිස්සු මැරෙනවා අමනුස්ස විපත් වලින්. සමහරලාවට කියන්නේ මේක ඇක්සිඩන්ට් එකක් එක්ක නහරක් පිපිරුවා ලෙඩක් කිය. ලේ උරා බොන අමනුස්සයෝ ඉන්නවා. වෛද්‍යවරු කිය මේ ලියුකේමියාව ඇඟේ තියෙන ලේ අඩු වෙන ලෙඩක් තියෙන්නේ. ඒ වගේ අද මේක මොකක් හරි ලෙඩකට යම් අනතුරු එක්ක හොයාගන්න බෑකේ විස බීජයක් ගියා කිය මේක මොකක් හරි එහෙම මොකක් හරි හේතුවක් මරණයට හේතුවක් හැටියට අද ඉදිරිපත් වෙනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ නොපෙනෙන බලවේක වලින් ඇතිවෙන අඳ අනතුරුවලින් බේරෙන්න මෛත්‍රී සිත වඩන්න අන්න ඔබට කරන්න තියෙන එකම දේ මෛත්‍රිය වඩන්න. අද අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී ආරක්ෂාව පෙන්වෙන් මිනිස්සුන්ගෙන් අමනුස්්‍යයන්ගෙන් විතරක් නෙමේ. දැන් අපි අමනුස්්‍යයන්ගේ කරදරවලින් ලැබෙන ආරක්ෂාව කතා කරන්න. මෛත්‍රිය වඩන කෙනාට තිරිසන් සතුන්ගෙන් පවා විස සහිත සතුන් සර්පයන්ගෙන් පවා ආශිර්වාදයක් ආරක්ෂාවක් ලැබෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහපොළොවේ ඇවිදගෙන යන සර්ප වර්ග. ඔබ දන්නවා පොළොවේ ඇදිලා යන නොයෙක් විස සහිත සර්පයෝ ඉන්න. අපි එක එක නම් වලින් කියනවා නයා පොළග හුණ කටුවේ මොන නමින් කීවත් ඒ සියලුම සර්ප වර්ග. හැබැයි සමහර සර්පයෝ අදාපි ඇහැටවත් දැකලා නැති හිතන්න බැරි භයානක සර්පයෝ ඉඳලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවල තියෙනවා හිමාල මහ වනාන්තරයේ ඉඳපු භයානක සර්ප වර්ග. සමහර සර්පයෝ ඉන්නවා කියනවා දෂ්ට කරනවා. අපි ඒක නම් දන්නවා. ඔවුන්ගේ විස තියෙන්නේ දත්වල. ඒ දත්වල විස වදින විදිහට දෂ්ට කරනවා. සමහර සර්පියෝ ඉන්නවා විස විදිනවා. ඔබ ඒවත් දැකලා ඇති. සමහර රූපායනින් හරි ওই සත්වත්ව වැඩසටහන් කැලෑවල් වල වැඩසටහන් වල දැකලා ඇති. විස විදින සර්පියෝ ඉන්නවා. තවත් සර්ප කොටසක් ගැන ධර්මයේ තියෙනවා. ඔවුන්ගේ විස තියෙන මුළු ඇඟ පුරාමයි කියන විස තියෙනවා. එවැනි සර්පය කෙනෙක් ඇඟට වැටුනට පස්සෙ කරන්නේ ඉක්මනින් එයා වෙලාගන්න. මුළු ඇඟම වෙලාගෙන අර පිපුරෙක් වෙලාගන්න වගේ ඇඟ වෙලාගෙන ඔහුගේ ඇගේ තියෙන විස මේ කෙනාගේ ඇගේ තවරලා ඇදිලා යනවා. විස ඇගේ තවරලා යනවා. ටික වෙලාවක් යනකොට වෙන්නේ අර විසට ඇඟ පුපුරලා මැරෙනවා. ඒ තරම් විස සහිත සර්ප කොටස් ඉඳලා තියෙනවා. තවත් සර්ප කොටසක් ගැන පෙන්නනවා විස දුමාරයක් පිට කරන සර්පයෝ ඉන්නවා කියන හිමාලය. එතකොට <clears throat> ඔවුන් අර විස වතුරක් හැටියට විදිනවා වගේ නෙමෙයි දුමක් වගේ. ඔවුන් විස දුමාරයක් පිට කරන්. මේ දුමාරය ආග්‍රහණය කරනකොට එහෙම සිහිමුර්ජා වෙලා ඇදගෙන වැටිලා සමහරලාවට ඒ විසේ මරණයට පත්වෙනවා කියන. එතකොට මේ වගේ <coughs> එක එක විදිහේ විස සහිත සර්ප කොටස් හිඳලා තියෙනවා. මේ සියලුම සර්පයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් හතරකට කුල හතරකට බෙදලා හැම සර්පයෙකුටම මෛත්‍රිය වඩන භාවනා ක්‍රමයක් ධර්මයේ පෙන්වනවා. ඒ තමයි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රී වඩන ක්‍රමය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ බුදුහාඳුරගෙන් අවසර ඉල්ලගත්තා. බොහෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්නවා කැලේට ගිහිල්ලා හුදකලාව මම භාවනා කරන්නම් පිරිසෙන් වෙන් වෙලා මට තනියම භාවනා කරන්න සුදුසු කමටහනක් දෙන්න. ඉතින් බොහෝ ස්වාමින් වහන්සේලා භාවනා උපදෙස් අරගෙන හුදකලාව භාවනා කළා. සමහර අය මේ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතුව කැලෑවලට ගිහිල්ලා භාවනා කරනවා. මේ විදිහ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ගොඩක් විදර්ශනා වඩපු කෙනෙක්. හැබැයි මාර්ගඵල ලැබපු විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ උන්වහන්සේගේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කැලේට ගිහිල්ලා පරණ පැලක් තිබුණා. මේක සම්පූර්ණයෙන් කැලෑ වෙලා වල් වැහිලා ගිය පුංචි කුටියක්. උන්වහන්සේ මේ කුටිය සුද්ධ පවිත්‍ර කරලා මේ කුටිය මම වස් සමාදන් වෙනවා කියලා වස් කාලෙත් ළඟ එනවා. කුටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා සකස් කරගත්ත වස් සමාද වස් කාලේ වස් සමාදන් වෙනවා. එදා උන්වහන්සේ <clears throat> පින්ඩ පාතිත් වැඩම කරලා ආපහු ඇවිල්ලා ටිකක් මහන්සියට පාත්තරේ පැත්තකින් තියලා අර පරණ කුටියේ ලී වලින් හදපු මැස්සක් තියෙනවා. මේ මැස්සේ උන්වහන්සේ පොඩ්ඩක් සැතපුණ ඇල වුණා. ගිමන් අරින්න. වහලේ උඩ හිටිය ඊටාම විස සහිත දරුණු සර්පේ. මේ සර්පයා උන්වහන්සේගේ ඇඟට වැටුණා. වැටිච්ච ගමන් කිපුණා. උන්වහන්සේගේ ශරීරය වෙලාගෙන ඇඟේ විස තවරලා ඇදිලා ගියා කියන. එතකොට එහෙම තමයි සර්පය දෂ්ට කරන්නේ. ඒකත් දෂ්ට කරන ක්‍රමයක්. ඒ වෙලාවේ උන්වහන්සේ අඳුනගත්ත මේ විස සහිත සර්පෙක් මගේ ඇගේ විස තවර ලැදිලගේ අදෂ්ට කර. උන්වහන්සේ ඒ ඇදේම ඉඳගෙන ඒ අසල හිටපු සාමීන් වහන්සේලා කීප නමකට කතා කර ආශපතුනි වඩින් ඉක්මන්ට කීප නමක් වඩින්. මට දරුණු විස සහිත සර්පයෙක් මට දෂ්ට කර. තව ටික වෙලාවකින් ඒ දේශනාව එහෙමම සඳහන් වෙන උන්වහසකින තව ටික වෙලාවකින්. මගේ මේ කුණු ශරීරයේ බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ කුණු වෙලා පුපුරලා පස් වෙලායයි. බිදිලයයි. ඉක්මනට මා උස්සලා ඇඳ පිටිම මා උත්සගෙන ගිහිල එලියෙන් තියන්න කිය. අර කුටියෙන් එලියට ගිහිල එලියෙන් මාව තියන්න කිය. භික්‍ෂූන් වහන්සේලා ඉක්මනට උන්වහන්සේ අර හිටපු මැක්ස පිටීම උත්සගෙන ගිහිල්ලා එලි මහනි තිබ්බ බලාගෙන ඉන්න ඇද්දි උන්වහන්සේගේ ශරීර ඉදිමෙන්න්න ගත්තාර විසට උන්වහන්සේ වේදනාවෙන්ම උන්වහන්සේ හොඳට ධර්මයේ මෙනෙහි කරගෙන එහෙම අපවත් වුණා. බලාගෙන ඉන්නේ නැද්දි ඇඟ ඉදිමිලා පුපුරලා අර විසට ඇඟ පිපුරුවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සිදුවීමත් එක්ක දැන් ධම්සභා මණ්ඩපේ භික්ෂූන් වහන්සේලා ඔන්න දැන් මේක ආරංචිය ගියා සවැත් නුවරටත් ආරංචිය ගියා ඔන්න අසවල් කැලේ භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේ නමකට මේ මෙහෙම සර්පේ දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වෙලා කියලා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වඩින වෙලාවේ කුමක් ගැනද නුඹලා සාකච්ඡා කර කර හිටියේ. එතකොට කියන අනේ ස්වාමීන් වහන්සේ අසවල් ස්වාමින් වහන්සේ උන්වහන්සේ කැලේ භාවනා කරන්න ගිය එක්තරා සාමීන් වහන්සේ නමක් උන්වහන්සේට සර්පෙක් දෂ්ට කළා. උන්වහන්සේ එතනම අපවත් වෙලා සුළු මොහොතකි. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම වුණේ කියලා ඇහුවා. මේක පෙර කර්ම විපාකයක්ද මොකක්ද කියලා මේක මොකද සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් එහෙම අහද්දී උන්වහන්සේ සංසාරික අපිට හිතාගන්න බැරි පෙර සසර කර්ම විපාක ඒවැ බැදිච්ච පුරුදු මේවා ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී බුදු ඇසින් බලලා කියනවා මහණෙනි ඒ භික්ෂුව සරපු කුල හතරකට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුරු වෙන්නේ නැහැ කියෝ. සරප කුල කැලේ වාසය කරන හුදකලාවේ ඉන්න භාවනා කරන ධර්මාවබෝධයට වනාන්තරවල හුදකලා වීරිය වඩන භික්ෂුව සරප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වැඩි යුතුයි කියෝ. එහෙම කියලා එදා සංඝයාට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කියල දුන්න. ඒ තමයි කන්ද පිරිත. අද පිරිත් පොතේ තියෙන දැ මේ දේශනාව අහලොබ මේ දේශනාවතට බලත් පිරිත් පොතේ තියෙනවයි කන්ද පිරිත සරපකුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩනාකාරය. විරූපක්කයේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතය හිමේ චබ්‍යාපුත්තේ හිමේ මෙත්තම් මෙත්තං කන්හා ගෝතම කේහිට. විරූපාක්ක චබ්‍යාපුත්ත ඒරාපත කන්හාගෝතම. ඔය ගැන සරපකුල හතරක්. ඒ තමයි මේ මහපොළොවේ ඇවිදගෙන යන සියලුම විස සහිත සර්පයන් ඇතුළත් වෙන කොටස් හතර. මෙන්න මේ සරප කුල හතරට එතන කුල කියන කොටස්. ඒ සරප කොට්ටාස හතරට මෛත්‍රිය වඩන්න. විරූපක්කේ මේ මෙත්තම් මගේ මෛත්‍රිය විරූපාක්ෂ කියන සර්ප කොටසට මගේ මෛත්‍රිය පැතිරේවා. මෙත්තං ඒරාපතෙහි මේරාපත කියන සර්ප කොටසටත් මගේ මෛත්‍රිය පැතිරේවා. තන්හාගෝතම චබ්‍යාපුත්ත මේ සර්ප කොටස්වලටත් මගේ මෛත්‍රිය පැතිරීව. ඊළඟට කියනවා මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දිපාදකෝ. මාමන් චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ. පා නැති සතුන්ගේ මට හිංසාවක් නොඒවා. එකන්නේ සර්ප කිසිම සර්පයක්ගෙන් පාද නැති සත්වයක්ගෙන් මට කවදාවත් හිංසාවක් නොඒවා. දෙපා ඇති සත්වයකේ ගැන මිනිස්සු හරි කවුරු හරි දෙපා තියෙන හැම සතයක්ගේම තමන්ට හිංසාවක් නොඒවා. සිව්පා සතුන්ගේ මට හිංසාවක් නොවේවා. බොහෝ පාඇති සත්තු කොච්චර ඉන්න දොයහ කරැල්ල වගේ සත්තු පුංචි පුංචි සත්තු පාද ගොඩක් තියෙන සත්තුවීම. ඒ අයගෙන්වත් මට හිංසාවක් නොවේවා. එතකොට තමන් සරපකුලවලට මෛත්‍රී වඩල සියලු සත්වයන්ට මෛත්‍රී වඩල තමම් ඒ කිසිම සත්‍යයගේ මටත් හිංසාවක් නොවේවා මගෙනුත් ඒ සත්‍යයන්ට හිංසාවක් කවදාවත් වෙන නෑකි අධිෂ්ඨාන. පින්නතුනේ මෛත්‍රී සිත කොච්චර ප්‍රබලද කියලා ඔබ හිතන් සිත් පිත්න සත්තු කියන්න අපි සාමාන්‍ය කියන ওই සතාට සිහි කල්පනාවත් සතයාට තේරුමක් තියෙන. එහෙම කියනවනේ මිනිස්සුනේ. සත්තු කියන්නේ සැනින් වෛර බඳිනවා සමහරලාවට. මෙයා හොඳ කෙනාද, මෙයා සිල්වතාද, මෙයා කොහොමද? සමහර සර්පයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පිරිත කියන්නේ මහා පුදුම බලයක් මෛත්‍රී පිරිත, කන්ද පිරිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සර්ප කුල හතරට මෛත්‍රී වඩලා මෛත්‍රී සිත පැතිරෙව්වා නම් එහෙනම් අපිට පේනවා අපිට නොතේරෙන අපිට මැනගන්න බැරි. අපිට මේ මෛත්‍රිය වඩනකොට මේ මෛත්‍රී සිතුවිල්ලක තියෙන බලය අපිට විද්‍යාත්මක උපකරණයකින්වත් මේ තරංගයක මේ තියෙන ශක්තියක් අපිට මැනගන්න අද එහෙම පුළුවන්කමක් නැති වුණාට කෙනෙක් මෛත්‍රී සිත වඩනකොට ඒ මෛත්‍රිය සතුන්ටත් දැනෙනවා. එයා සරපකුල අරමුණු කරගෙන මෛත්‍රී වඩපු කෙනෙක් නා. ඒ වෙලේ මේ සර්පයා දෂ්ට කරන්න හදනකොටම මෛත්‍රී වඩන එකක් නෙමෙයි මේ කියන්නේ. එයා නිතර මෛත්‍රිය වඩනවා. එතකොට එයාගේ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී චිත්ත තරංග හැම වෙලාවෙම එයාගේ ඒ සිතුවිලි වලින් කිසිම සර්පයෙක්ගෙන් සතෙක්ගෙන් එයාට හිංසාවක් නොවන විදිහේ ආරක්ෂාවක් එයාට ඒ මෛත්‍රී බලෙන්ම හැදෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කරන මහණෙනි ඒ භික්ෂුව සර්ප කුල හතරට මෛත්‍රී වැඩුවා නම් ඔය විපත සිද්ධ වෙන්නේ නැහැ කිය. එහෙමනම් මෛත්‍රිය කියන්නේ මහා පොදු ආරක්ෂාව. පින්වතුනි හැබැයි ආරක්ෂාව ලැබෙන්නේ සිල්වත් වීම තුළ. සමහර වෙලාවට ඔබ පංච දුෂ්චරිතයේ දෙමින් දුරාචාරය කරන්න ඕන පව්කම් ඔක්කොම කරලා සමහරු කටගොන්නක් බීගෙන පිරිත කියාගෙන ගිහිල සර්පයෙක් කල්ල සර්පය දෂ්ට කරාට එක පිරිත වැරැද්දක් නෙමේ. ඔබේ අඩු පාඩු ඔබේ ජීවිතය තුළ ඔබට ධර්මය දියුණු කරන්න ගුණ ධර්ම පුරන්න ඒවා ඔබ හරියට සකස් කරගන්න. මේ පිරිතක හරි ආශිර්වාදය ලැබෙන්නේ ඔබ සිල්වත්නම්. එතකොට ඒ පිරිති ආශිර්වාදය ඔබට හරියටම ලබන්න පුළුවක්කමතියේ. ඒ නිසා පින්වතුනි සිල්වත් ජීවිතයක් ගත කරන්න. ධර්මානුකූලව ජීවත් ඒ ධර්මානුකූලව ජීවත් වෙන ගමන් සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න. දැන් බලන්න සිල්වත්කම කියන්නේ තනිකර මෛත්‍රියම තමයි. මෛත්‍රියක් නැතුව සිල් රකින්න පුළුවන්කමක් නැහැ. මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම කියලා බුදුහාඳුරෝ පෙන්වුවේ සිල්වත්කම. දැන් අපි බලමු එකින් එක. ප්‍රාණඝාතයෙන් වැළකී. මෛත්‍රී කාය කර්ම. සතුන් ගැන අනුකම්පාවක්, දයාවක්, කරුණාවක්, මෛත්‍රියක් තියෙන කෙනා කවදාවත් පුංචි සතින්කවත් ජීවිතයක් විනාශ කරන්නේ නැහැ. බුදුහාඳුරු පෙන්වා අත්තානං උපමං කත්වා තමා උපමා කරගන්න. හැම වෙලාවෙම හිතන්න මම කැමතිද කවුරු හරි බාහිර පුද්ගලයෙක් ඇවිල්ලා මාව මරනවට. මගේ අතපය කපනවට, මට වද දෙනවට කවුරුත් කැමති නැහැ. ඒ වගේමයි මේ ලෝකේ හැම සත්වයක්ම. ඒ හැම සත්වයක්ම තමන්ගේ ජීවිතයට කැමති. සබ්බේ භායන්ති මච්චුනෝ. සියලු සත්වයාම මරණයට බයයි. ඒ නිසා කවදාවත් මගේ අතින් සත්වයකි ජීවිතයක් මං නැති කරන්නේ නෑ කියලා මෛත්‍රී සහගතවම ප්‍රාණගාතයෙන් වලකින. ඊළඟට හොරකම මෛත්‍රී වඩන කෙනා කවදාවත් අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ. ඇයි තමන් දන්නවා තමන්ගේ දෙයක් නැති වෙනකොට තමන්ට කොච්චර දුකක් දැනෙනවද. ඔබ හිතන්න මෙහෙම. ඔබේ වටිනා කියන දෙයක්. ඔබ ආරක්ෂා කරලා තියාගත්ත දෙයක්. මේක මගේ වටිනා දෙයක් කියලා බොහෝම ආසාාවෙන් ආරක්ෂා කළ හංගගෙන තියාගෙන හිටපු දෙයක් කවුරු හරි හොරකං කරලා නැති වෙලා ඔබට කොච්චර දුකක් දැනෙනවද කියලා අවංකව හිතන්න. සමහර මිනිස්සු අඬනවා, වැළපෙනවා, ඔළුව ගහ ගන්නවා, දේවාල ගානේ දුවනවා. මිනිස්සු කොච්චර තමන්ගේ වටිනා දේවල් නැති වෙනකොට කොච්චර දුකටපත් වෙනවද? එහෙමනම් මෛත්‍රී සහගත කෙනා හිතනවා මගේ දෙයක් නැති වුණහම මට කොච්චර දුකක් දැනෙනවද? ඒ නිසා කවදාවත් මම නොදුන් දෙයක් අන්සතු දෙයක් අනුන්ගේ දෙයක් කවදාවත් සොර සිතකින්නම් නොදුන් දෙයක් ගන්නේ නෑ. අන්න මෛත්‍රිය. ඒනම් ප්‍රාණඝාතයෙන් වලකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙනා. හොරකමින් වලකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙන. ඉළඟට යා හිතනවා වැරදිකාමසේ ඔබ හිතන්න ඔබ විවාහක කෙනෙක් නං ඔබ හිතන්න. විවාහ ජීවිතය තුළ ඔබ ඔබේ බිරිඳ ඔබේ ස්වාමිය ඔබ බොහොම ආදරෙන් ජීවත්වෙනවා. කවුරු හරි පිටස්තර කාන්තාවක් හරි පිරිමියෙක් හරි ඔබේ පවුලට ඇතුල් වෙලා ඔබේ පවුල විනාශ කරලා පවුලේ ප්‍රශ්න ඇති කරලා යනවට ඔබ කැමතිද කවුරුත් කැමති නැහැ බිරිඳකට ආදරය කරන ස්වාමියෙක් කවදාවත් කැමති නැහැ තමන්ගේ බිරිඳ වෙන ස්වාමියෙක් බිරිඳට කරදර කරනවට බිරිඳ කවදාවත් කැමතිද තමන්ගේ ස්වාමියට අවංක ආදරයක් තියෙනවා නම් ස්වාමි අනාචාරය දෙනවට වෙන බිරිඳ ඇවුරු පස්සේ යනවට කවදාවත් කැමති නැහැ එතකොට ඒ විදිහට තමන්ගේ පවුල ගැන හිතන කෙනා අන්න එයා හිතනවා එහෙමනම් මම කවදාවත් අන්සතු කිසිම කෙනෙකුට කිසිම පවුලකට බාහිර කිසිම කෙනෙකුට මගෙන් නම් හිංසාවක් වෙන්නේ නෑ කාගෙවත් පවුල් ජීවිතයකට මම හිංසාවක් කරන්න මට අයිති නැති නීතියක විවාහ වුණාට පස්සේ විවාහක දෙන්නෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාමයන් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වේ වැරදි කාම සේවනයේ දෙන්න එපා කියලා විතරයි. සමචරියාව ඒක ධර්මය අගේ කරනවා. ඒ නිසා කාම මිත්‍යාචාරයෙන් තමයි වලකින්. විවාහක ස්වාමියෙක් තමන්ගේ බිරිදෙක් බිරිඳ තමන්ගේ ස්වාමියයි ඒ අය කාමභෝගී ජීවිත ගත කරනවා. හැබැයි Taman Tamanගේ සීමාව ඉක්මවා අනාචාරය දෙන්නේ නැහැ. එතකොට මෛත්‍රී සහගත කෙනා කවදාවත් Taman අනුන්ගේ පෞල් ජීවිත විනාශ කරන්නේ නැහැ. වැරදි කාම සේවනයෙන් වැළකීලා තමන්ගේ බිරිඳගේ විශ්වාසය රැකගෙන ස්වාමියාගේ විශ්වාසය රැකගෙන ඒ අය සිල්වත් ජීවිත ගත කරගෙන සිල්වත්ව ඉන්න. ඊළඟට මෛත්‍රී සහගත කෙනා කවදාවත් බොරු කියලා දැන් ඔබ හිතනවාද ඕනම කෙනෙක් ඔබ පෞද්ගලිකව හිතන්න කවුරු හරි ඇවිල්ලා ඔබට බොරුවක් කියලා. ඔබ රවට්ටලා ඔබ අන්දලා ඔබ නොමග යවනවට ඔබ කැමතිද? කවුරුත් කැමති නැහැ. එහෙමනම් මේ ලෝකේ අනිත් අය ඒ අයත් ඒ වගේ. අන්න මෛත්‍රී සාගත කෙනා හිතනවා මම කවදාවත් තව කෙනෙක්ව බොරුවකින් රවට්ටන්නේ නැහැ. ඒ මෛත්‍රිය කවදාවත් මං කේලං කියලා අනුන්ගේ පවුල්වල ප්‍රශ්න ඇති කරවන්නේ බිඳවන්නේ නැහැ. මිනිස්සු අතර ගැටුම් ඇති කරවන්නේ අන්න මෛත්‍රිය. ඊළඟට පරුස වචන හිස් වචන කෙනෙක්ගේ හිතරි දෙන වචන පහත් වචන නරක වචන පිළියෙන් අනින වගේ වචන කතා කරන්න පුළුවන්. හැම වෙලාවෙම වචනයක් කතා කරත් හිත සංසිඳෙන විදිහට හිත සැහැල්ලු වෙන විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන්ම සුභාසිත වචන කතා කරනවා. එහෙමනම් අපිට පේනවා මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී වචී කර්ම. සිල්වත්කම කියන්නේ කය වචනේ සංවර කරගෙන ඇති කරගන්න සීලේ. ඒක මෛත්‍රී එක්ක ගොඩ නැගිච්ච දෙයක්. එහෙමනම් පින්වතුනේ මෛත්‍රී කාය කර්ම වචී කර්ම තියෙන කෙනාට තමයි හදවතින්ම සියලු සත්‍යයෝ සූපත්තේවා කියල භාවනාවක් වසේ මෛත්‍රී භාවනාව දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට මේ මෛත්‍රී භාවනා වඩන ක්‍රම දෙකක් පෙන්නවා. එකක් තමයි ප්‍රමාණයක් අරගෙන මේ ප්‍රමාණි විශාල කර කර මෛත්‍රී වඩන. ඒකට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. හැබැයි මතක තියාගන්න ඒ මෛත්‍රී වැඩුවත් පළවෙනියටම මෛත්‍රී වඩන්නේ Tamanට. අත්තානං උපමං කත්වා. තමා තමා උපමා කරගෙනයි අන් අයට මෛත්‍රිය පතුරවන්නේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා දිසා වශයෙන් මෛත්‍රී වඩන. උඩ යට හාත් පස දිසාවත්. උද්දම් අදෝච තිරියංච. උඩ දිසාව යට දිසාව හාත් පස තියෙන දිසාව. හාත් පස දිසාවන් කැන උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව. උඩ දිසාව යට දිසාමය ඔක්කෝම එකතු නහම දස දිසාාව. මේ දිසා දහයම අරමුණු කරගෙන මෛත්‍රී වඩන. මේ දස දිසාවිම ඉන්න සියලු සත්‍යයෝ. වෛර නැත්තූ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා මේ විදියට සියලූම සත්‍යයන්ට. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමා උපමා කරගෙන දස දිසාවන මෛත්‍රී වඩන. ඒකට කියන අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඔය විදියට පින්වතුනි ජීවිතේ මෛත්‍රිය කියන එක ජීවිතේ මෙලව විශාල ආශිර්වාදයක් ආරක්ෂාව. දැන් බලන්න නොපෙනෙන බලවේගවලින් අමනුස්ස කරදරවලින් බේරෙන්න්න තියන්නේ මෛත්‍රී විශාල ආශිර්වාදයක් රැකවරණය. විස සහිත සතුන් සර්පයන්ගෙන් පව අනතුරුවෙන්න තියෙනවන ඒවැනුත් බේරෙනවා මෛත්‍රය වඩන කෙනා. කන්ද පිරිත බුදුහාදුර ඒකත් පෙන්ව මෛත්‍රී වඩන කෙනාට සර්පයන්ගෙන් අනතුරක් වෙන්නේ ආරක්ෂා වෙන. ඊළඟට පිංහතුනී මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංසටික ඔබ බලන් පලවෙනි දෙවනි තුන්වෙනි කියෙන ආනිසංස තුනම තියෙන්නේ නින්දත්තෙක් සුකන්සූපති මෛත්‍රී වඩන කෙනා සැපසේ නින්දකට වැටෙනවා. සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. න පාපතන් සුපි නම් පස්සති පවකාරහීන දකින්නෑකි. මෛත්‍රී භාවනා වඩන කෙනා මෛත්‍රියෙන් ආරක්ෂාවෙන හැටි. බලන මිනිස්සුන්ට මොනවා තිබුණත් සැප නින්දක් නැත්නම්. සමහරු හීනෙන් බයවෙනවා හීනෙන් බෙල්ල මිරිකන්න එනවා කියනවා කකුලෙෙන් ඇද්ද කියනවා හීනෙන් හූතියනවා මනුස්සේකුට සැප නින්දක් නැත්නම් මොනවා තිබුණත් වැඩක් තියෙනවාද ඒ නිසා සැප නින්ද ලැබෙන් නිදාගන්න මෙට්ටෙ මත නෙමේ. නිදියන කාම් සමහරලාවට බොහෝම සැප සහගත වටිනා ඇඳන් තුළ ඉතා සිනිදු යහනාවල් තුළ ඊළඟට වායු සමීකරණය කරපු කාම්බර තියෙන පහසුකං හැම දෙයක්ම මේ හැම දෙයක්ම පාවිච්චි කර සමහරුට නින්දයන්න නැත්නම් ජීවිතය බලන්න සමහර අය ඉන්න ඔයේ මහ පාරේ එක්ක පිලක පැදුරු කෑල්ලක වැටිච්ච තන හොද්දට නින්ද යන සැපසේ නින්ද යන. හිතට බයක් නෑ හිතට කරදරයක් නෑ. ඒ නිසා අපිට පේනවා එහෙමනම් අපි නිදාගන්න මෙට්ටේවත් කාම්බරේවත් ඇඳේවත් නෙමේ නින්දති මේක හිත තුළ ගොඩ නැගෙන දෙයක්. මෛත්‍රී සහගත කෙනා මෛත්‍රිය වඩන කෙනා සංසිදිච්ච සැහැල්ලු හිතක් ඇති කෙනා. සුකන්සූපති සැපසේ නින්දට වැටෙනවා. සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවති වෙනවා. න පාපකන් සොපිනම් පස්සති පව්කාරහීන දකින්නේ. ඊළඟ එක මෛත්‍රී වඩන කෙනා දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන ඔන්න අර අමනුස්්‍යයන්ගෙන් එයා ආරක්ෂා වෙනවා වගේ දෙවියන්ගේ පිහිට ලැබෙන. දේවතා රක්කත්ති දෙවියන්ගේ ආරකිනව. ධර්මයේ සඳහන් වෙනවා දෙවිවරු හරීම ප්‍රියයි කියන මෛත්‍රිය වඩන කෙනාට. දෙවියන් මෛත්‍රිය වඩන මෛත්‍රී සිත දියුණු කරන කෙනාට දෙවියන් හරීම ප්‍රියයි. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව යාට නිතතිම්ම ලැබෙන. ඒ නිසා දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න නම් දෙවියන්ගේ පිහිට ලබන්න මේක මේ දේවාල අස්සිරිංගල දෙවියන්ගේ පිහිට ලබන්න පුළුවන්කමක් නෑ. බොහෝ වෙලාවට අද මේ දේවාල කියලා අටෝගෙන ඉන්න බොහෝ දේවල් තුළ ඉන්නේ එක්කොම ඥාති බලවේගය මැරිච්ච කවුරු හරි අමනුස්සේ මේ යක්ෂේක් අර අර දෙවියන් මේ දෙවියන් කියාගෙන වැඩිපුර මිනිස්සුවය යක්කු පෙරේතු බැදගෙන ඕ එක්ක බොහෝ දේවාලයන් දෙවිවරු කියලා කොට සක්කින්නවා ඒ අයි දේවාලාස්සරිංගගෙන් නෙමෙයි ඒ අයින්නේ ඒ ඒ දෙවියන්ගේ පිනට පහළ වෙච්ච දිවිය තල චාතු මහරාජික තාවතින්සේ යාමේ තුසිතය නිර්මාණ රති පරණිම්මිත වසවත්ති දිවිය ලෝක හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දිවිය තල හැටියට ඉහලට ඉහලට. ඒ ඒ දිවිය ලෝක පිහිටල තියෙන්නේ. මනුස්සලෝක ඉඳං යුදුම් හතලිස් දෙදාහක් ඉහල අහසේ. චාතුම් මහාරාජික දිවිය තලේ පිහිටනු. එතන ඉදන් තවත් යුදුම් හතලිස් දෙදාහක් ඉහලින් තවත් තවතිසාදිවිය ලෝක පිහිටනු. එතන ඉඳන් තවත් යදුම් 42000ක් ඉහළින් ගියාම දිව්‍ය ලෝකෙ. එතකොට ඔය විදිහට හැම දිව්‍ය ලෝකයක්ම යදුම් 42000ක පරතරය තුල ඉහළ අහසේ දිව්‍ය තල පිහිටන බව බුදුහාඳුනගේ දේශනාවල අටුවවල් පැහැදිලිව විස්තර වෙනවා. ඒ නිසා දෙවියන්ගේ පිහිට රැකවරණය මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ දියුණු කරන කෙනාට මෛත්‍රිය වඩන කෙනාට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබෙනවා. අන්න දෙවියන්ගේ පිහිට ලබන්න නම් මෛත්‍රිය වඩන්න. ඊළඟට මේ දේශනාවේ මෙත්තානිසංස සූත්‍රයේම පෙනා දෙවියන් විතරක් නෙවෙයි මනුස්සානම් පියෝ හොති. එයා මිනිස්සු අතරත් ප්‍රිය කෙනෙක්. මෛත්‍රිය වඩන කෙනා හැම වෙලේම කතා කරන්න මෛත්‍රී සහගත වචන. කාටවත් හිංසාවක් නැති කෙනා નિરાයාසින් මිනිස් ඔහුට ආදරය කරන. මිනිස් ඔහුට කැමති. අනේ හරී හොඳ කෙනෙක් කාටවත් හිංසාවක් නැති කෙනෙක්. වචනකින්වත් කාටවත් අනතුරක් නැති කෙනෙක්. මිනිස්සු හරියට යාව ಗುಣ කියනවා වර්ණා කරන මිනිස්සු යාට ප්‍රියයි. ඒ විතරක් නෙමෙයි අමනුස්සානම් ප්‍රියෝ හොති අමනුස්සයනුත් එයාට ප්‍රියයි කියන. ඇයි යා මිනිස්සුන්ට විතරක් නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්වා සියලු සත්වයෝම සුවපත් වේවා කියලා සියලු සත්වයන්ටම මෛත්‍රී වඩන කෙනෙක්. එයාගේ මෛත්‍රිය නිසා මෛත්‍රී සිත නිසා අමනුස්්‍යයනුත් එයාට ප්‍රියයි එයාට හිරිහැරයක් කරන්නෙත් නෑ අමනුස්්‍යයන්ගෙන් හිරිහැරයක් එයාට වෙන්නෙත් නෑ. ඒ නිසා බලන්න මේ ජීවිතය තුළ අපිට කොච්චර ආනිසංස ලබන්න පුළුවන්. ඊළඟට තව අනතුරු විපත්වලි බුදු හාන්දුරපයන මෛත්‍රිය වඩන කෙනා දෙවියන්ගෙත් පිහිටත් එක්ක. මෛත්‍රී පින මේ හැම දෙයක්ම එක්ක ගින්නෙන් අනතුරක් වෙන්න කියන්න. වසවිසෙන් එයාට අනතුරක් වෙන්න ගියත්. අවියාවිදයකින් අනතුරක් වෙන්න ගියත්. ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරු මග හැරෙනවා කිය. ඒවැනි ආරක්ෂාවේ. මෛත්‍රිය කියන කොච්චර ආරක්ෂාවක්ද හිතක් දැන් බලන්න අමනුස්සයන්ගෙන් කරදර ඇති වෙන්නේ සතුන් සර්පයන්ගෙන් අනතුරු ඇති වෙන්නේ දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා මිනිස්සුන්ටත් ප්‍රියයි අමනුස්සයන්ටත් ප්‍රියයි ඒ විතරක් නෙමෙයි ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු වෙන්න තියෙනවා නම් ඒවා මෛත්‍රී වඩන කෙනාට මගහැරිලා ඒවෙන් ආරක්ෂා වෙනවා කිය. කොච්චර ආශිර්වාදයක්ද කොයිතරම් රැකවරණයක්ද ඊළඟට මෛත්‍රී වඩන කෙනාගේ එයාගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත් වෙනවා. මුහුණේ පැහැපත් භාවයක් ප්‍රියශීලීකමක් ඇති වෙනවා කියන. මුඛවර්ණ විප්පති විප්පසීදති. ඊළඟට තුවටන් චිත්තන් සම ඉක්මනින් යාගේ හිතත් එකඟ වෙනවා. මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙන. කොච්චර ආරක්ෂාවක් ඊළඟට මරණාසන්න වෙනකොට කවදාවත් මෛත්‍රිය වඩන කෙනා සිහිමුලා වෙලා මැරෙන්නෑ කියෙන්. ඔබ දැකළ ඇති මිනිස්සු සීලයක් දියුණු කරගත්තේ නැති ධර්මයක් වඩාගත්තේ නැති අකුසල්ම කර කර හිටපු මිනිස් මරණ මංචකයේ සිහි විකල් වෙලා කියෝලා හෝතියලා දෙවනක් කරලා කරපු පව්කම් වමාරලා මිනිස් කොච්චර විඳෝලද මැරෙන්නේ. සිහිය විකල් වුණාට පස්සේ සමහරු සත්තු වගේ. ඒ නිසා මරණ මංචකයේ සිහි මුලා නොවී රැකෙන්න නම් මෛත්‍රී වඩන්න. දැන් බලන්න මේ ආනිසං මරණින් මත්තේ බඹලෝ උපදිනවා කියලා තියෙන මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා. දැන් බලන්න මේ මෛත්‍රී ආනිසංස ඔක්කොම එකතු කරලා ගලන්න. ජීවිතයට කොච්චර ආරක්ෂාවත් මොනතරම් රැකවරණයක්ද කියලා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල හැම කෙනාටම සමහරලාට මේ දේශනාව අහන ආග බෞද්ධයෙක් නොවෙන්න පුළුවන් මේ බණහන ඔබ ඕනම කෙනෙකුට මෛත්‍රී වඩන්න සියලු සත්‍යයෝ සුවපත් වේවා කියන්නේ මේක ආගමක් අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා හැමෝම මෛත්‍රිය වඩන්න මෛත්‍රිය පුරුදු කරා මෛත්‍රී සහගතව ජීවත් වෙන්න. ඔබ හැම දෙනාට මෛත්‍රිය දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.